ඊළඟ කාරණේ තමයි ස්වාමීන් වහන්සේ අද ඔබ වහන්සේගේ ධර්මදේශනයේ අනුව මට නිකමට හිතුණා මනෝද්වාරා වජන සිත් වල ගමන කෙටි නිසා ඒක ප්‍රබලයෙන් වැඩිද කියලා. ඔව් ඔව් මනෝද්වාරික සිත් ප්‍රබලත්වයෙන් වැඩි වෙන්න පුළුවන්. මේ ඒ නිසා තමයි දැන් රූපාවචර අරූපාවචර සිත් කෙලිම මනෝද්වාරිකවනේ ඇති වෙන්නේ. එතකොට එතකොට ඒවා වඩා ප්‍රබලයි. එතකොට දැන් මනෝද්වාරික වෙච්ච පමණින් හැම එකක්ම ප්‍රබලයි කියලා කියන්න බෑ. හැබැයි දැන් චක්කුද්්වාර සෝතද්්වාර ගානද්්වාර ජීවහද්්වාර කායද්්වාර ආදීන් ගන්න ආරම්භණය වුණත් වඩා තහවුරු කරගන්නේ මනෝද්්වාරික චිත්ත විදින්. දැන් අපිට චක්කුද්්වාරික චිත්ත වීතියක් ඇති වෙච්ච පමණින් මම මේක දැක්කා කියලා හොඳ පැහැදිලි අදහසක් ඇති වෙන්නේ නැහැ. නිකන් යන්තම් සංඥා මාත්‍රය ගණ්ඩ පවා අපිට චිත්ත වීති දහස් ගණනක් ඇති වෙනවා. ඒතර චක්කු චක්කු විඥාණය සහිත චක්කුද්්වාරික චිත්ත වීතිය ඇති වුණාට පස්සේ ඒ අරමුණ මනසින් ගනිමින් අනුබන්ධක මනෝද්වාර වීති කියලා ඊට පස්සේ ඇති වෙනවා අනුබන්ධක කියලා කියන අර අරමුණට බද්ධ වෙච්ච චිත්ත වීති බොහොමයක් ඇති වෙනවා මනෝද්වාරික වශයෙන් අර අරමුණ විග්‍රහ කරගන්න හඳුනා ගන්න. එතකොට මේ අනුබන්ධක චිත්ත වීති දහස් ගණනක් ඇති වුණාට පස්සේ තමයි අපිට මේ රූපය දැක්ක කියන සාමාන්‍ය සංඥාවක් ඇති වෙන්නේ. ඒක එක චිත්ත වීතියකින් නෙමෙයි.